වැඩ සිටින පින්වත් ස්වාමීන් වහන්සේ පෙරයන්වල තුම්බෝවිල ශ්‍රී සතරමාරාම පුරාණ විහාරාධිපති කොළඹ නවතුරුමුණේ සහ නවකෝරළේ ප්‍රධාන සංගායක පන්නිපිටිය තරුණපාල විද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ ධර්මාචාර්ය පූජනීය තුම්බෝවිල ධම්මරතන පින්වත් නායක ස්වාමින් වහන්සේ අප හැමදෙනාම දොහොත් මුතුනක් පැඳ සාතුනතින් පිළිගනිමු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 අත්තියෝ ජෙත්වා විනේය හදේ දරං උපසම්තෝ සුඛං සේති සම්තින් පප්පුය චේතසෝ තීති ශ්‍රද්ධාවන්ත පින්වත්නි අද ධර්මානුශාසනාව සඳහා මම මාතෘකා කරන්නට යෙදුනේ සංයුත්ත නිකායේ යක්ඛ කියන සංයුත්තේන සුදත්ත කියන සූත්‍රය. එහි එන අවසාන ගාකාරත්න දෙක තමයි මනේ මාතෘකාවට මම ඉදිරිපත් කරන්න යෙදුනේ. පින්වත්නි මේ ධර්මදේශනාව සුදත්ත සිටුතුමා මුල් කරගෙන බුදුරජාණන් වහන්සේ විසින් රජගහනුවර සීත වනයේදී දේශනා කරපු ධර්මදේශනාව. මේ දායක පින්නතුන් මේ නැදිරියේ ශ්‍රවණය කළාට මේ ධර්ම දේශනාව විශාල පිරිසක් අපේ රටේ ශ්‍රවණය කරන. උනන්දුවක් දක්වන මේ දේශනාව අහගන්න. මේ නියමිත වේලාවට යන දායකත්ව ධර්ම දේශනාව අපේ රටේ බොහෝ දෙනා ශ්‍රවණය කරන ජනප්‍රිය වැඩසටහන. ඒ වගේම ලෝකේ මේ ධර්ම දේශනාව අහගන්න පුළුවන් ක්‍රම මගින් බොහෝ දෙනා ඒ රටවල් වල Tamanට මේ ලැබිලා තියෙන විවේකයෙන් නැවත මේක ප්‍රතිගත කරගෙන ශ්‍රවණය කරනවා. ඒ නිසා ඒ හැමෝම බලාපොරොත්තු වෙනවා. ඒ ඇත්තන්ට මේ ධර්මකාරණා පිළිබඳවම අවබෝධයක් ලබා ගන්න. ඒ ඇත්තෝ නොදන්න බුදුහාඳුරෝ මේ දේශිත ත්‍රිපිටක ධර්මයේ පිළිබඳව සැඟවුණු තැන් ඒ ඇත්තෝ අහගන්න හරිම කැමැත්තෙන් කැමැත්තකින් බලාපොරොත්තු වෙන සිටිනවා. සමහරවිට මේ ධර්මදේශනා ශ්‍රවණය කරන අය මේවා ඉතාම හොඳට සටහන් කරගන්න. පටිගත කරන. පටිගත කරගෙන සටහන් කරගෙන සමහරලාට මේ ධර්ම දේශනාව ප්‍රචාරයේ වුණාට පස්සේ ඒ ඇත්තන්ට ගැටලුවක් තියෙනවා නම් ඒ ඇත්තෝ කොමාරි දේශකයන් වහන්සේලා සම්බන්ධ කරගෙන ඒ ගැටලු තව තවත් निराකරණය කරගන්න මහන්සි ගන්න. ඒ නිසා මේක ඉතාම වැදගත් කාර්යයක්. ඉතාම වටිනා කාර්යයකටයි ඔබ මේ සම්බන්ධ වෙලා සිටින්නේ. ඒ නිසා මේ ධර්ම කාරණා ත්‍රිපිටකයේට අඩංගු වෙච්ච මේ ධර්මකාරණ මේ විදිහට අහගන්න අවස්ථාව ලැබීම ගැන මේ දායකත්ව බොහොම සතුටු වෙන්න ඕන. ඉතින් මේ ධර්මදේශනාව සුදත්ත කියන සිටුතුමා මුල් කරගෙන බුදුහාමුදුරුව රජගහනුවර සීත වනයේදී තමයි දේශනා කරලා තියෙන්නේ. සීත වනයේදී දේශනා කරපු ධර්මදේශනාව. අනේපිටි සිටුතුමා ඒ වගේම රජගහනුවර හිටපු සිටුතුමා ඕනෝන් වශයෙන් සොහයුරියන්ගේ ස්වාමිවරුන්. ඒ සොහයුරියන් දෙපළක් විවාහ කරගත්ත ස්වාමිවරු දෙපළක් තමයි අනේපිරි සිටුතුමා රජගහ නුවර වාසය කරපු සිටුතුමා. ඒ විදිහටයි අටුවා පෙන්වලා දෙන්නේ මේ දෙන්නගේ තියෙන සම්බන්ධතාවය. යම් අවස්ථාවක මේ රජගහ නුවර ආදායම් උපදවන වෙළඳ භාණ්ඩවල මිල ගණන් වැඩි වෙනකොට රජගහ නුවර සිටුවරයා ඒව අරගෙන 500ක් කරත්තවල බඩු පටවගෙන සවැත් නුවරට ඇවිල්ලා යොදුනක් විතර ඈත ඉඳගෙන Taman ආපු බව දන්නු. අනේ පිරිසිදුතුමා පෙර ගමන් ගිහිල්ලා රජගහනුවර සිටුතුමාට මහත් සත්කාර කරලා එකම යානයක මේ වාහනයක නංවගෙන සවැත් නුවරට එන. කොහොම සතුටින් තමයි එතුමා පිළි අරගන්නේ. මේ අනේ පිට සිටානු. එහෙම එකගෙන ඇවිල්ලා සවැත් නුවරට ඊළඟට මේ රජගහන් නුවර සිටුතුමා තමන් රැගෙන ආපු භාණ්ඩ ඉක්මනට අලෙවි වෙනවා නම් ඒ කාරණේ යෙදෙනවා. ඉක්මනට ඒ වෙළඳ භාණ්ඩව අලෙවි වෙනවා නම් ඒ කටයුතු වලට යෙදෙනවා. නැත්නම් මේ සහෝදරියගේ නිවසේ තියලා නැවත යනවා. ඒවා තැම්පත් කරලා යනවා. ඒ විදිහට අලෙවි වුණාට පස්සේ මුදල් ලබා ගන්න බලාපොරොත්තු වෙනවා. අනේ පිරිසිදුතුමක් මෙහෙම තමයි කරන්නේ. අනේ පිරිසිදුතුමක් මේ සවැත් නුවරේ ඉඳලා රජගහ නුවරට වෙළඳ භාණ්ඩ අරගෙන ගිහිල්ලා ඒ විදිහටයි අලෙවි කරන්නේ. එක දවසක් මේ රජගහ නුවර සිටුවරයාට මෙහෙම වෙළඳාම ඇවිල්ලා යොදුනක් විතර දුර ඉඳලා අනාථපිණ්ඩික සිටුතුමා පැමිණි බව අනාථපිණ්ඩික සිටුතුමාට මේ තමන් පැමිණි බව අඟවන්න පණිවිඩයක් කියුවා. නමුත් ඒක ලැබුණු බවක් පේන්නේ නැහැ. ප්‍රතිචාරයක් නැහැ වෙන්දත්නා සිටුතුමා එනවා. ඇවිල්ලා බොහොම ගෞරවයෙන් පිළිගන්නවා. එකම යානයකින් දෙන්නත් එක්ක ගමන් කරනවා. අද එහෙම එකක් නැහැ. රජගහනුවර සිටුතුමා ධර්ම ශ්‍රවණේ සඳහා විහාරයට ගිහිල්ලා. රජගහනුවර සිටුතුමා බණ අහන්න ගිහිල්ලා. ධර්ම කතා අහලා පහුවදා බුදුරජාණන් වහන්සේ ප්‍රධාන භික්ෂූන් වහන්සේලාට දානයකට ආරාධනා කරනවා. ඉතින් මේ සිටුමාලිගාවේ මුඳුන් කැනවීම, දරපැලීම ආදී කරන අනේ පිරිසුතුමත් දැන් පෙර ගමන් එයි, දැන් එයි කිය කියා බලාගෙන ඉඳලා ගේ දොරකඩටම ආවා. මොකද රජගහ නුවර සිටුමා තාම ආවේ නැත්te කියලා බලන්න අනේ පිරිසුතුමා මේ රජගහ නුවර සිටුමාගේ ගේ ළඟටම ආවා. ඉතින් ඇවිල්ලා මේ බලාගෙන ඉඳලා ඒත් පෙර ගමන්නේ සිටුතුමා එන පාටක් නෑ තමන්ව පිළිගන්න. සිටු මාලිගයේ ඇතුළටම ආවා. වැඩි පිරිසඳරක්වත් නෑ වෙන්දා වගේ කතා බහක් නෑ. මහා සිටුතුමනි කොහොමද දරුවන්ගේ සැපසනීප කොහොමද? මග වෙහෙසකාරී තත්වයක් හේම නෑ නේද? පිරිසඳර පිරිසඳර කතාවත් එච්චරයි. වැඩි කතාවක් නෑ රජු මේ සිටුතුමාට හුඟක් වැඩ. මේ විදිහ වචන දෙක තුනයි කතා කළේ. මේ රජගහනුවර සිටුතුමා අධික වැඩ කටයුතු වල එදිලා ඉන්නවා දැකලා මොකද ගෘහපතිතුමනි ඔබට ආවාහයක් හරි වෙන්නද හදන්නේ කියලා මේ අලුත් විවාහයක් එහෙම කරගන්නද ලෑස්ති වෙන්නේ කියලා අනේ පිටසිතුමා නම් අහනු රජගහනුවර සිටුමා දැනුම් දෙනවා එතුමාගේ මාලිගයේට බුදුරජාණන් වහන්සේ වැඩමවනවා කියලා දැනුම් දුන්නා. අද අපේ මේ සිටුමාලිගාවට බුදුහාමුදුරුව වඩිනවා කියලා දැනුම් දුන්නා. මේ රජගහනුවර සිටුතුමා අනේ පිටුතුමාට බුදුහාමුදුරුව ගැන බුද්ධ කියන වචනේ කියනකොටම ඒ බුද්ධ කියන වචනේ මොයින් පිට කරනකොටම අනේ පිටුසිටානෝ ඒ શબ્දේ අහලා බොහෝම සතුටටපත් වුණා. බණ පොතේ සඳහන් කරලා තියෙන්නේ පස්වනක් ප්‍රීතියටපත් වුණා කියලා. හරිම සතුටටපත් වුණා. සතුටින් ඉහවහා ගියා කියලායි තව ඉතර වෙන්නේ. ඉතින් මෙහෙම සතුටටපත් වෙලා ඒ සතුට එතුමාගේ හිතෙන් ආරම්භ වෙලා පාතාලේ දක්වා කතුල දක්වාම ගමන් කළා. පාතාලේ ඉඳලා හිස දක්වාත් යන්න පටන් ගත්තා. අනේ පිටුසිතුමාට බුදුහාමුදුරුවෝගෙන බුද්ධ කියන වචනේ ඇහිච්ච හැටි ඇතිවිච්ච සතුට පැහැදිලි කරනවා බණ පොතේ. හිසේ ඇතිවෙච්ච මේ සතුට පාතාලේ පොළොව දක්වාම පය දක්වාම පැතිරලා ගියා. පයෙන් ආරම්භ වෙච්ච සතුට ඉහ දක්වාම පැතිරලා යන්න පටන් ගත්තා. ඒ වගේම දෙපැත්තෙන්ම පැන නැගී මැද කිඳා බහිනවා. මැදින් ආරම්භ වෙලා දෙපැත්තට විහිදලා යනවා. මෙතුමා සතුටෙන් නිතරම ගෘහපතිතුමනි ඔබ බුද්ධ කියනවා. ගෘහපතිය තුන් වරක්ම ප්‍රශ්න කළා. ඔබතුමා මේ බුදුහාඳුරෝ ගැන කියනවානේ කියලා හිටන් මේ අනේ බුදුතුමාට දැනගන්න ඕනකම තියෙන. බුද්ධ කියන කෙනෙක් ඉන්නවද කියලා ඇහුවා. ඒ වෙලාවේදී මේ ഘോഷාව දුර්ලභයි කියලා ප්‍රකාශ කළා. මේක මේ බුදුහාඳුරෝ කියන වචනේ අහගන්න හම්බ වෙනවා කියන එක බොහොම දුර්ලභ දෙයක් කියලා සඳහන් කළා. ඒ වෙලාවේදී පැහැදිලි කරනවා මේ බුදුහාඳුරෝ පිළිබඳ තොරතුරු අනේ පිටිසිතානන්ට පැහැදිලි කරලා දෙනවා. ආකාලෝකෝ අජ්ජ මේ විදිහට බොහොම දුෂ්කරයි බුදුහාමුදුරුවෝ කෙනෙක්ගේ පහළවීම කියලා පැහැදිලි කරනවා. අනේ පිරිසිතුමා අහනවා බුදුරජාණන් වහන්සේ කොහෙද වාසය කරන්නේ? ඔය ඔබ කියන බුදුහාමුදුරුවෝ කොහෙද වැඩෙන්නේ? රජගහනුවර සිටුමා කියනවා බුදුරජාණන් වහන්සේලා මේ ලං වෙන්න පුළුවන් අය නෙවේ. මේ සර්පයන් හා සමාන වූ වෙති. බුදුරජාන් වහන්සේ සීත වනේ වාසය කරන බුදුරජාන් වහන්සේලා ළඟට එකපාරට ලං වෙන්න පුළුවන් කමක් නෑ. හැමෝම බුදුහාමුදුරුවන් ළඟට යන්නේ නෑනේ. හැමෝම බුදුහාමුදුරුවෝ කියලා කිව්වහම සමහර අයට ඒක නෑ වුණා වගේ කිසිම ගාණක් නැතුව ක්‍රියා කරන ආකාරය අදත් අපිට දකින්න ලැබෙනවා. මේ බණ පොතේ සඳහන් කරනවා ඒ බොහෝම අමාරුවෙන් දුෂ්කරව පරිස්සමෙන් යන්න ඕනක් බුදුරජාණන් වහන්සේ ළඟට කියලායි මෙතන පැහැදිලි කළේ අර උපමාව දැක්වේ සර්පයන් හා සමාන වූ වෙති කියලා සඳහන් කරනවා. සර්පයෙක් ළඟට යන්න නම් බොහොම පරිස්සමෙන්, බොහොම සූදානමින්, හරිම ඉවසීමෙන් ඒ පිළිබඳව සිහියේ තියාගෙනමයි කටයුතු කරන්න ඕනේ. බුදුරජාණන් වහන්සේ ගැන අවබෝධය ලබා ගැනීමත් ලේසියෙන් කරන්න පුළුවන් කාර්යයක් නෙවෙයි කියන එකයි එතන මේ රජගහනුවර සිටුතුමා අනේපිටුතුමාට කියලා දෙන්නේ. ඒ වගේම පැහැදිලි කරනවා බුදුරජාන් වහන්සේ වැඩ ඉන්නේ සීතවණි. ඒ වගේම ඔබතුමා වගේ අය මේ වෙලාවට ඔබතුමා වගේ අයට මේ වෙලාවට එතෙන්ට යන්න පුතුමානෝ කල්පනා කරනවා මේ බුදුහාමුදුරෝ ගැනම කල්පනා කරනවා මේ බුදුරජාන් වහන්සේ මට දකින්න හම්බ වෙනවනේ තමන් ගෙනාපු භාණ්ඩ ගැන, හරත්ත ගැන, උපස්ථායකයන් ගැන පොඩ්ඩක්වත් කල්පනා වුණේ නෑ. දැන් මේ අනේ පිරිසිතුමා ආවේ තමන්ගේ නගරේ ඉඳලා අලුත් නගරයකට ආව මේ වෙළඳාමට. එහෙම් වෙළඳාමිය ආපු අනේ පිරිසිතානන්ට මේ බුදුහාමුදුරුවෝ ගැන බුද්ධ කියන වචනේ ඇහිලා බුදුහාමුදුරුවෝ ගැනම කල්පනා කරනවා. තමන් එක්ක ආපු මේ සෙනඟ ගැන, තමන් පටවගෙන ආපු භාණ්ඩ ගැන, ඒ කරත්ත ගැන, තමන්ට උපස්ථානෙට ආපු අය ගැන නිකන්වත් කල්පනාවකට ආවේ නෑ. රාත්‍රියේ මේ ආහාර ගැනීමක්වත් කළේ නෑ. අනේ පිටුතුමාට රාත්‍රී ආහාරය ගන්නවත් කල්පනාවක් නෑ, බඩගින්නක්වත් නෑ. මහල් හතකින් යුක්ත ප්‍රාසාදේ ඉතාම හොඳට පනවලා තිබුණ ආසනයේ ඉඳගෙන බුද්ධෝ බුද්ධෝ කියමින් සජ්ජායනා කරමින් මෙතුමා නිින්දට වැටුණා. එදා රාත්‍රියේ අනේපිටුතුමා නිින්දට ගියේ බුදුහාඳුරෝ ගැන සිහි කරමින් බුද්ධෝ බුද්ධෝ බුදුරජාණන් වහන්සේ මට දකින්න ලැබෙනවා නම් කොච්චර ලොකු මේ බලාපොරොත්තුවක් ඉෂ්ට වෙන වෙලාවක් කියන හැඟීමෙන් තමයි නින්දට වැටෙන්නේ. බුදුරජාණන් වහන්සේ පිළිබඳව සිහියෙන්මයි මෙතුමා දැන් ඉන්නේ. රාත්‍රියේ පළවෙනි යාමේ ප්‍රථම යාමේ යන්තම් අවසන් වුණා විතරයි නැගිටලා බුදුරජාන් වහන්සේ සිහි කරන්න පටන් ගත්තා. යන්තම් ඇහි පියාගෙන රාත්‍රී පළවෙනි යාමේ ගෙවිල යනකොටම අනේ පිටුමාට ඇහැරුණා. ඇහැරිලා බුදුරජාණන් වහන්සේ දැක ගන්න තියෙනවා නම් කියලා කල්පනා කරන්න පටන් ගත්තා. එතකොට අනේ පිටුසානන්ට බලවත් ප්‍රසාදයක් ඇති වුණා. අවතවත් හිතේ ප්‍රසාදේ බුදුරජාණන් වහන්සේ ගැන ඇති වුණා. ඒ වගේම සතුටෙන් ඇතිවෙච්ච ආලෝකයක් ඇති වුණා. තමන්ට පේනවා අමුතු ආලෝකයක් ඇති වෙලා තියෙන බව. ඒ වගේම හැම තැනම තිබිච්ච අඳුර දුරු වෙලා. අනේ පිටුමාට වටපිට බලනකොට මේ රාත්‍රියේ කරවල ගතිය නැති වෙලා අර ආලෝකේ පැතිරිලා බුදුහාඳුරන්ගේ ආලෝකේ පැතිරිලා කියනවා කියන බව තමයි දැනෙන්න පටන් ගත්තේ. අඳුර දුරු වෙලා. පහන් දසදහසක්පත් වෙනවා වගේ හඳ පෑයීම හිරු නැගීම් වගේ මේ රාත්‍රියේ දැන් කොයි වගේද පින්නතුනි පැහැදිලි කරනවා බණ පොතේ පහන් මේ දහසක් පත්තු කළා වගේ හඳ පායලා හිරු පායලා වගේ තමයි හැමතැනම ආලෝකමත් වෙලා සතුටක් සමග මේ ආලෝකයේ ඇති වෙලා හිතේ සතුට පැතිරිලා ගිහිල්ලා අපිත් අදා කරනවානේ ඇතැම් අයට සතුටපත් වුණාට පස්සේ හිතේ සතුට නිසා මූණ දිහා බලලා කියනවා මූණක් එළියේ වැටිලායි කියලා. අමුතු ආලෝකයක් තියෙනවනේ කියලා. මේ බුදුහාඳුරව ගැන සිහි කරනකොට අනේ පිටසිතුමාටත් ඇති වුණේ මහා ලොකු සතුටක්, මහා ආලෝකයක් ඇති වුණා. මෙතුමා කල්පනා කරනවා මම ප්‍රමාද වුණා. රැවටුණා. මේ අර ආලෝකයේ පැතිරලා තියෙනකොට කල්පනා කරනවා දන්නේම නැතුව එලි වෙලානේ. මම පරක් වුණානේ හැරෙන්නේ. ඉක්මනට බුදුහාඳුරෝ හම්බෙන්න යන්න තිබුණා කලින් අවදි වුණා නම් කියලා කල්පනා කරනවා. අහසේ හඳ දිහා බලාගෙන කල්පනා කරනවා තාම එක යාමයයිනේ ගෙවිලා තියෙන්නේ. ඊට පස්සේ තමයි දැක්කේ හඳ. හඳ දිහා බලලා කල්පනා කරනවා තාම එක යාමයයි ගෙවිලා ගිහින් තියෙන. හඳ බැහැලා ගිහිල්ලත් නැහැ. තව යාම දෙකක් තියෙනවානේ එළි වෙන්නේ. මම මේ කල්ැතුව ඇහැරිලා මේ බුදුහාමුදුරුව ගැන මතක් වෙලා කියලා නැවත සැරයක් ආයි ඉඳාගත්තා. මේ විදිහට මධ්‍යම යාමේ අවසන් වෙනකන් පශ්චිම යාමේ අවසානයේ තුන් සැරයක්ම අනේ පිළිසුතුමාට ඇහැරුණා. ඒ වගේම පැසුළු යාම අවසානයේ පාන්දර අවසානයේ ඉතාම් පාන්දර නැගිටලා උඩු මහලට ගිහිල්ලා මහා දොරටුවට මුහුණ පාලා හිටියා. ප්‍රධාන දොරටුව දිහා බලාගෙන ඉන්න. සත්මහලේ දොර ඉබේම ඇරෙනවා. මෙතුමා ප්‍රසාදයෙන් මේ ප්‍රාසාදයෙන් බැහැලා වීදියට පාරට මේ මහා සිටුතුමා බුද්ධ උපස්ථානයට යනවා කියලා මේ නික්මුනේ මං යනවා බුදුහාමුදුරන්ට උපස්ථාන කරන්න බුදුහාමුදුරු මලන්න යනවා කියලා ඊටම් පිටත් වෙනවා. මේ දොර විවෘත වුණේ පළමු දර්ශනයෙන්. මේ විදිහට බුදුහාමුදුරුව ගැන මතක් වෙච්ච පළවෙනි අවස්ථාවෙම තමයි මේ අදහස ඇති බුදුරජාණන් වහන්සේ දැක්ක හැටියේම සෝවාන් ඵලයේ පිහිටලා කුණුරුවටම කුණුරුවන්ටම අග්‍ර උපස්ථායකයා වෙලා අසමාන වෙච්ච සංඝාරාමයක් කරවලා සතර දිසාවේ ආර්ය මහා සංඝරත්නයේට වහපු නැති දොර ඇති කෙනෙක් වෙනවා කියන අදහසින් තමයි මේ පළවෙනි අදහසින්ම ක්‍රියා කරන්න මහන්සි ගත්තේ මම බුදුරජාණන් වහන්සේට කොහොම හරි මේ විදිහට ගෞරව දක්වනවා කියන අදහසින් තමයි මේ පිටත් වෙලා යන්නේ මේ ඔහුට දසින් තමයි මේ පිටත් වෙලා යන්නේ මේ ඔහුට දොර වහානයක වටින්නේ නැහැ කියලා මේ දොර විවෘත උනේ මෙහෙම කලේ පින්නතුනේ ආනුභාවයෙන් ඒ වගේම බොහොම ස්වභාව ධර්මයේ ආශිර්වාදයක් ලැබිලා තිබෙනවා. ස්වභාව ධර්මයේ ආශිර්වාදයෙන් මේ දොර විවෘත වුණා කියලා සඳහන් කරන්නේ. පින්වත්නි මේ රජගහ නුවර හරීම ජනාකීර්ණ ප්‍රදේශය. රජගහ නුවර ප්‍රදේශයේට දඹදේ වන්දනාව ගිය අයට මතක් වෙන්න ඕන මේ ඒ කාලේ බොහෝම ජනාකීර්ණ ප්‍රදේශයක්. ඇතුළු නුවර නව කෝටියක්. ඒ වගේම නුවරින් බැහැර නව කෝටියක්. මේ නුවර ආශ්‍රය කරගෙන 18 කෝටියක් මිනිස්සු වාසය කරනවා. සාමාන්‍ය පිරිසක් නෙමෙයි 18 කෝටියක් මිනිස්සු වාසය කරලා තියෙනවා පින්නතින් රජගහනුවර. අවේලාවට මල මිනිසුන් බැහැරට ගෙන යාමට නොහැකි නිසා මේ අටල්ලක තියලා දිහි දොරට දානවා. ඒ රටේ ප්‍රදේශයේ ජනාකීර්ණ පිරිස මහපිරිස් ධනය වැඩි නිසා මොකද කරන්නේ? අවේලාවේ තමයි මේ මැරිච්ච මිනිස්සුන්ගේ මෘත ශරීර ගිහිල්ලා දාලා තියෙන්නේ. එහෙම ගිහිල්ලා දාන එළියට. මේ අපේ අනේපිඩු මහසිතානෝ නුවරින් පිටතට නික්මුණ හැටියේම තෙත ශරීරය පයින් පෑගෙනවා. මේ ගෙනල්ලා දාලා තියෙන තේ මරණයට පස්සේ මృత ශරීර. මේ තෙත ශරීර පයින් පෑගුණා. තව කෙනෙකුට පිටිපතුලෙන් ගැහුවා. මැස්සෝ ඉගිලිලා විසිරෙනවා. දොර ගන්නේ නාස්පුටේ කඩාගෙන යන්න පටන් ගත්තා. මේ පාන්දර මේ යන්න යනවා. එතකොට අර නගරේ පිරිසිදු කරන අය මේ අවේලාවේ අර විදිහට මල සිරුරු තැන් තැන් වල ගෙනල්ලා ගොඩ ගහනවා. විශාල පිරිසක් ඉන්න මේ නගරේ මේ සිටුතුමා යනකොට ඒවා මේ කකුලේ හැපෙනවා. ඒවා පෑගෙනවා. ඒ වගේම ඒවට වහලා ඉන්න මැස්සෝ ඉගිල්ලෙන්න පටන් ගන්නවා. ගොරු ගන්නේ හැමතැනම පැතිරෙනවා. බුදුරජාණන් වහන්සේ පිළිබඳව පැවති ප්‍රසාදය තුනී වුණා. මේ නිසා එතුමාගේ ආලෝකයේ අතුරුදහන් වුණා. අඳුර පහළ වුණා. අනේ පිටිකාණන්ට උත්සාහය ඇති කරවන්නේ මේ රං ගෙජ්ජි ගැටෙන්නා මෙන් මිහිරි හඬෙන් සද්දේ ඇහෙන්න සැලැස්සුවා. අනේ පිටිකාණන්ට ඇතිවෙච්ච බිය තැති ගැනීම ලොබු දහ ගැනීම ඉවත් කිරීමට මේ ශබ්දේ ඇති කලේ සීවක කියන යක්ෂයා. ඒ අදෘශ්‍යමාන අයට තේරිලා තිබෙනවා මේ අනේ පිටසාණු යහපත් ගමනක් යන්නේ. මේ අනේ පිටසුතුමා පාන්දර යන්නේ. යනකොට මේ මృత ශරීරය ගෙනල්ලා දාලා තියෙනවා. ඒවා කකුල් වල හැප්පෙනවා. ඒවා පෑගෙනකොට සීතල දැනෙනවා. මැස්සු ඉගිල්ලා යනවා. ඒ වගේම දුගඳ හමනවා. එතකොට අනේ පිටසුතුමාගේ හිතේ තැති ගැනීමක් ඇති වෙනවා. මේක නැති කරන්න ඕන. ඒ වගේ මේ ඇති වෙලා තියෙන උත්සාහය නැති වෙන්න නොදී එතුමාව ධෛර්යමත් කරන්න ඕනයි කියලා මේ සීවක කියන යක්ෂයා හරියට අර බුදුරජාණන් වහන්සේ ඉන්න ප්‍රදේශයට යන මඟ මිහිරි ගෙජ්ජි හඬකින් ඇහෙන්නට ලැස්සුවා. අර සිටුතුමාට ඇති වෙන බය තැති ගැනීම, ලොමු දැහ ගැනීම දුරු කරන්න ඕන කියලා ඒ විදිහට උදව් කරන මේ ශබ්දේ තමයි පින්වත්නි අර මුලින් සඳහන් කරපු ධාතාවට අදාළ ධර්මදේශනා පැහැදිලි කරනවා සතං හත්ති සතං අස්සා සතං අස්ස කරේ යථා කියලා ඉතින් පැහැදිලි කරලා දෙනවා මේ ගාථාව පැහැදිලි කරන්නේ පෙන්නතුනේ මේ අපේ ශාසන ඉතිහාසයේ ඉතාම ප්‍රකට ගාථා රත්නයන් උන්චි සාමණේරයන් වහන්සේලා වෙනුවෙන් පැහැදිලි කරලා දෙනවා උන්වහන්සේලා මහාන කලාට පස්සේ ඒ පැවිද්ද පවත්වාගෙන යන්න සාමණේර මනදහම් පොත කියලා පොතක් තියෙනවා. ඒ පොතේ එන දිනචරියාව එක තැනක සඳහන් වෙනවා මේ ගැන. අපේ ගරුතර ආන්දරයන් වහන්සේලාට වගේම බුද්ධිමත් දායක පිරිස මේ ගැන දන්නවා. gediye ගැසූ කල සතන් හත්ති සතන් අස්සා කියන දහම් කොටස මෙතන විස්තර කරලා තියෙනවා. ඒ සිහිපත් කරලා තියෙන්නේ මෙතන එක එකක් ලක්ෂයක්ම දක්වලා තියෙනවා. අර පියවරෙන් පියවර මේ ගැන බුදුහාඳුරෝ ගැන සිහි කරමින් ක්‍රියා කිරීම. පැහැදිලි කරලා දෙන්නේ පදවේතිහාරස්ස. පදවේතිහාරය කියලා කියන්නේ සමාන ඇවදීමේ පාද දෙක අතර මිකින් රතන. ඒ කියන්නේ අඟල් 12ක් ප්‍රමාණීර ප්‍රමාණය. මේ විදිහේ ළඟින් ළඟින් පියවර තියමින් බොහෝම සංසුන්ව ගමන් කිරීම. ඒ ගැන පැහැදිලි කරලා තියෙනවා බණ පොතේ මේ එකින් එක ඒ බුදුහාඳුරුව ගැන සිහි කරමින් ගමන් කරපු ආකාරය. එයින් එක කොටසක් සොලොස් පොළමේ සොලොස් කොටසකටයි 16 කොටසකට සඳහන් කරලා තියෙනවා. එයින් එක කොටසක් තවත් 16 කොටසකට. ඒ වගේම සොලොස් වරක් සොලොස් කොටසකට බෙදලා ඒ එක කොටසක් සඳහන් කරලා තියෙනවා සෝලසී කලාව කියලා. සොලොස් කලාවක් කියලා කියනවා. ඒ සොලොස් කලාව තරම්වත් මේ සතර ලක්ෂේ නොවටිනී කියලායි සඳහන් කරන මේ සාමාන්‍ය දේවල් මොනවද මේ පැහැදිලි කරන්නේ? ඇත්තු ලක්ෂයක්, අශ්වය ලක්ෂයක්, රත ලක්ෂයක්, අන්‍යාව ලක්ෂයක් කියන මේවා මුතුන් ඒ වගේ මිනි හොඬවල සහිත මුළු දඹදිවම ඉන්න රාජකුමාරයෝ ඒවා කල්පනා කරේ ලාභ හැටියට. ඊට වඩා වටින්නේ මේ බුදුරජාණන් වහන්සේ දකින්න හම්බෙන්න අදහසයි කියලා උත්තරීතර චේතනාව තමයි මෙතන මේ පැහැදිලි කරලා දෙන්නේ. අනේ පිටිසිතාණු පියවරෙන් පියවර බුදුහාඳුරෝ ගැන සිහි කර කර මේ විදිහට විහාරයට යන ගමන. විහාරයට ගිහිල්ලා කිසිම අන්තරාවකින් තොරව සෝවාන් ඵලයේ පිහිටන කෙනාට සුවඳ මල් ආදීන් පූජා කරනවා. ඒ වගේම මහා විහෙර වහන්සේ වන්දනා කරනවා. ධර්මයට සවන් දෙනවා. පහන් පූජා පවත්වනවා. මහා සංඝ රත්නයට ආරාධනා කරලා දානේ පිළිගන්නවා. ශික්ෂා පදවල සරණ සීලේ පිහිටමින් කටයුතු කරනවා. උතුම් ආකාරයට ක්‍රියා කිරීම හරි වටිනවා කියලයි මේ මිහිරි හඬ නැගුවේ. අර සීත කියන යක්ෂයා මේ විදිහට මිහිරි හඬ දක්වමින් අර තියෙන භයානක දර්ශනයන් වලින් අයින් වෙලා බුදුහාඳුරෝ දකින්ට අවස්ථාව සලසලා දුන්නේ මේ අනේපිට සිටුමා විහාරයට ගිහිල්ලා බුදුරජාණන් වහන්සේගෙන් බණ අහලා සෝවාන් ඵලයටපත් වෙනවා. ඒ වගේම පන්සලට යන අය, විහාරයට යන අය නිකන් ඉන්නේ නැහැ. ඒ ඇත්තෝ යහපතේ දෙනවා. මොනවද කරන්නේ? සුවඳ මල් පූජා කරනවා. මහා විහෙර ළඟට ගිහිල්ලා විහෙර වන්දනා කරනවා. ඒ වගේම පන්සලට යන කෙනා ධර්මයට සවන් දෙනවා. පහන් පූජා අපවත් කරනවා. ඊළඟ මහා සංඝරත්නය ළඟට ගිහිල්ලා වන්දනා කරනවා. වන්දනා කරලා දානීයට ආරාධනා කරනවා. දම් පිළිගන්වනවා. සරණ සීලයේ පිහිටනවා. බුද්ධං සරණං ගච්ඡාමි ධම්මං සරණං ගච්ඡාමි සංඝං සරණං ගච්ඡාමි කියලා සරණ සීලයේ පිහිටමින් කටයුතු කරනවා. මේ විදිහට කටයුතු කිරීම උතුම් පින්නතුයි. එවැනි යහපත් ගමනක් යන අයට හොඳ වැඩවලට ඉදිරිපත් වෙන අයට අදෘශ්‍යමාන දෙවියන්ගේ ආශිර්වාදයක් ලැබෙනවා. ඒ නිසා අපි නිතර යහපත් දේට යොමු වෙනවනම් ඒ ආශිර්වාදය අපිට ලැබෙනවා කියන එකයි මෙතන මේ කාවුරු කරන්නේ. අනේ පිටුසුතුමාගේ මේ උතුම් ගමනට අදෘශ්‍යමාන දෙවියන් පවා ආශිර්වාද කළා. මේ වෙලාවේ අනේ පිටුසුතුමාණෝ කල්පනා කරනවා මම තනියෙන්ම උදේකලාව මේ යන්නේ. ඒ තනිය දැනෙනවා. මට සේවකයෝ ඉන්නවා. මොකටද බය වෙන්නේ? දෙරිමත් වුණා. තමන් යනකොට කල්පනා වුණා මම මේ තනියෙන් යන්නේ මේ මහ රාත්‍රී. ඒව කල්පනා කරනකොට මතක් වෙනවා ඇයි මට විශාල සේවක පිරිසක් ඉන්නවනේ. මොකටද බය වෙන්නේ? දිරිමත් වුණා, ධෛර්යමත් වුණා. අනේ පිරිසුතානන්ට නැවත බුදුරජාණන් වහන්සේ පිළිබඳව ප්‍රසාදය ඇති වුණ අර පියජනක දර්ශන දැක්කා මේවා ඉවත් වෙලා ගිහිල්ලා හිතේ ප්‍රසාදය ඇති වුණා. ඒකම අර අඳුරත් අතුරුදහන් වුණා. නැවත මේ විදිහට උදාසීන ගති ආයි ඇති වෙන්නේ. මේ විදිහට ආපහු අර සීවක යක්ෂතෙමේ සිටුමාව දිරිමත් කරන්න ඉදිරිපත් වෙන. ඒ විදිහට සිතානන්ට ඇතිවෙන බිය බිය තැති ගැනීම නැති කරමින් අනේකට සිතුමාට බුදුහාමුදුරුව දකින්න අවස්ථාව සලසලා දෙනවා. අඳුර අතුරු දහන් වුණා. එළිය පහළ වුණා. යම්සි බයක් ඇති ගැනීමක් ලොමු දැහැ ගැනීමක් වුණා නම් ඒ සියල්ලම නැති වෙලා ගියා. අනේ පිටසුතානෝ ඈතට ඈතට ඉදිරියට ගමන් කළා. මේ අර බිහිසුණු සුසාන මාර්ගී ඇට සැකිලි මාස් ලේ ආදියක් අනේක විද මල කඳන් දැක්කා. ඒ වගේම සිව්පා වූ හිවල්ු ආදීන්ගේ ශබ්දය ඇහෙනවා. මේ මහා පාන්දරණ ගමන් කරන්නේ නැවත නැවත බුදුහාඳුරුව පිළිබඳව නැමුණු ප්‍රසාදේ වඩලා ඒ සියල්ලම අතුරු ආන්තරා මර්ධනය කරගෙන අනේ පිටිසාණු ඉදිරියට මා මෙහෙම යන්න ගමන් මේ සුදත්ත සිතුමා කල්පනා කරනවා මේ ලෝකේ ඉන්න පූර්ණ කස්සපාදී බොහෝ තීර්ථකවරු අපි බුදුවරු වෙමි අපි බුදුවරු වෙමු කියලා කියනවා මම කොහොමද මේ බුදුරජාණන් වහන්සේගේ බුදු බව දැනගන්නේ දැන් අනේ බුදුසසුනාට අනකොට මෙහෙම කල්පනාවක් ඇති වුණා අපේ පළාත්වල මේ විදිහට පූර්ණ කස්සපාදී ෂඩ්ශාස්ත්‍රවරු කියනවා මේ අපි බුදුවරු අපි තමයි මේ ලෝකේ බුදවරු කියලා පිරිසක් ඉන්නවනම් කියලා සඳහන් කරන. අදත් එහෙම කියන අය ඉන්නවා පින්නතුනි. එදත් එහෙම හිටියා පූර්ණ කාශ්‍යපාදී අය කිව්වා අපි බුදවරු කියලා මහ ජනතාවට දැනුම් දෙනු. අනේ බුදුජානක කල්පනා කරනවා මම කොහොමද මේ බුදුරජාණන් වහන්සේ බුද්ධයි කියලා දැනගන්නේ? කොහොමද මං අවබෝධ කරගන්නේ? අඳුනගන්නේ කොහොමද මේ බුදුහාමුදුරුවෝ කියලා? මෙහෙම කල්පනා කරගෙන යනකොට අනේ පිටිසානන්ට සිතුවිල්ලක් ඇති වුණා. මා ළඟ තියෙන ಗುಣ නිසා මහජනතාව කියන නම මහජනතාව තමයි දන්නේ. මගේ පවුලේ නම මං හැර අන් කිසි කෙනෙක් දන්නේ නැහැ. දෙමාපියන් මට කියපු නම දන්නේ මං විතරයි. ඉතින් උන්වහන්සේ බුදු කෙනෙක් නම් මගේ පවුල් නාමයෙන් මට ආමන්ත්‍රණය කරයි කියලා කල්පනා කරමින් ඉදිරියට ගියා. අනේ පිටිස්ථානෝ කල්පනා කරනවා මං ළඟ තියෙන ಗುಣ නිසා මිනිස්සුන් මහජනතාව මට මේ පවුලේ නාමය කියලා එකතා කරන්නේ. මගේ ගෙදර මව් දෙමාපියන් යොදපු නම දන්නේ මං විතරයි. අනිත් කෙනෙක් දන්නේ. දෙමාපියන් මට කියපු නම දන්නේ මම විතරයි. බුදුහාමුදුරුවෝ බුද්ධ නම් උන්වහන්සේ මට ඒ පවුලේ නාමයෙන් මට දෙමාපිය යොදපු නාමයෙන් නම කියලා කතා කරයි කියලා කල්පනා කරගෙන දැන් ඉදිරියට ගමන් කළා. මේ වෙලාවේ බුදුරජාණන් වහන්සේ රෑ අලුයම අවදි වෙලා අබවස සක්මන් කරනවා. ඔබ මොම සක්මන් කරනවා උන්වහන්සේ පාන්දර වෙලාවේ. ඒ අබවස කියන්නේ පින්නතනේ අවකාශ. මේ එලි මහානේ මුවාවක් නැති ස්ථානයේ විවේක ස්ථානයක බුදුහාමුදුරු සක්මන් කරමින් දැන් වැඩ ඉන්නවා. විවෘත ප්‍රදේශයේ වැඩ ඉන්නවා. මේ අනේපිටිසිතානොත් මේ කල්පනා කළා කරපු දේ දැනගත්තා. මේ අනා අනේ විරුද්ධමා දැන් මේ කල්පනා කරන දේ. එතුමා අදිස්ථාන කරගත්ත දේ බුදුරජාණන් වහන්සේ දැනගත්තා. මේන අනේ පිරිසිතානන්ව දුරදීම දැකලා සක්මන් කිරීම නතර කරලා අනෝන ලද ආසනයක බුදුහාඳුරේ කිට්ටුව තිබිච්ච ආසනයක වැඩ ඉන්නවා. එතනින් ගමන් කරන අනේ පිරිසිතානන්ට බුදුහාඳුරෝ කතා කළා. කවුලේ නාමය කියලා කතා කළා. සුදත්ත මෙහි එන්නේ කියලා ආමන්ත්‍රණය කළා. කතා කළා. ඒ වෙලාවේ අනේ පිටිසිතානන්ට සිතානෝ බුදුරජාණන් වහන්සේ මගේ නමින්ම මට ආමන්ත්‍රණය කළානි කියලා බුදුරජාණන් වහන්සේගේ පාළඟ හිසෙන් වැඳ වැටිලා බුදුරජාණන් වහන්සේ ඔබ වහන්සේ සුවසේ සතපුන්සේක්දයි කියලා විමසුවා. <clears throat> ඔබ වහන්සේ මේ රාත්‍රී කාලේ සුවසේ සතපුණාද? ඒ වෙලාවේ බුදුරජාණන් වහන්සේ මා මාතුකා කරපු අර ගාථා දෙක අනේපිරිසිතානන්ට දේශනා කළා. බුදුරජාණන් වහන්සේ අනේපිරිසිතානන් සමග අනුපිළිවෙල කතා කළා. බුදුරජාණන් වහන්සේ කවුරු හරි කෙනෙක් ආවට පස්සේ ඒ ඇත්තත් එක්ක ආගියේ තොරතුරු කතා කරනවා. ඇතැම් තැන්වල අහනවා කච්චිතේ කමනියං කච්චි ආපනියං කච්චි බාලා දුක්ඛා වේදනා පටික්කමන්තුනෝ අභික්කමන්තු කොහොමද සුවසේ කාලය ගත කරනවද? ඒ වගේම කොහොමද සැපදුක්? ඔබේ ගවයෝ ටික එහෙම සනීපෙන් ඉන්නවද? ගොවිතැන්පත් කොහොමද? දැන් අස්වැන්න ගෙට ගත්තද? ඔන්න ඔතන ඉඳලා තමයි ධර්මදේශනාව ආරම්භ වෙන්නේ. ඉතින් බුදුහාමුදුරුවෝ අනේ පිටිසිටානම් එක්ක මේ පිළිවෙල අනුපිළිවෙලට කතා කළා. කතා කළ අවසානයේ චතුරාර්ය සත්‍ය දේශනා කළා. අනේ පිටිසිටුමාට බුදුරජාන් වහන්සේ ධර්මයේ දේශනා කළා. සිටුතුමා මේ ධර්ම දේශනාව අහලා පින්වත්නි සෝවාන් ඵලයේ පිහිටිය. බුදුරජාණන් වහන්සේ ප්‍රධාන මහා සංඝරත්නයට ආරාධනා කරලා පහවදා ඉඳලම මහ දන් දෙන්න පටන් ගත්තා. අනේ පිටුස්ථාන ආරාධනා කළා පහවදාම මගේ සිටු මාලිගාවට වඩින්න කියලා මහ දන් දෙන්න පටන් ගත්තා. බිම්බිසාර රජතුමා වගේ රජවරු අනේ පිටුස්ථානන්ට දන්වනවා ඔබතුමා ආගන්තුක කෙනෙක්. බිම්බිසාර රජු වගේ මහා ප්‍රධාන රජවරු හිටියා. ඒ රජවරු අනේපටිත්‍රාණන්ට කියන ඔබතුමා මේ ආගන්තුකේ අලුතෙන් ආපු කෙනෙක් මේ ගැන අවබෝධයේ මදි යම් මේ ඔබට මේ ධන යමක් ඕන නම් ඒ ඒව අපි ළඟ තියෙනවා මෙහෙන් ගන්න එන්න කියලා උපදෙස් දුන්නු. අර අනේපටිත්‍රාණෝ දැන් බොහොම ශ්‍රද්ධාවෙන් දානාදී පින්කම් සිද්ධ කරගෙන යනවනේ. අර බිම්බිසාර රජුරෝගේ රජවරු කියනවා බලාගෙන අය ඔබතුමා තාම මේවා ගැන දන්නේ නැහැ. මොනවා හරි දෙයක් ඕන නම් මේ මාලිගාවෙන් එහෙම අරන් යන්න කියලා හිටන් උපදෙස් දුන්නා. අනිවාර්යයෙන්ම අනේ පිටිකානෝ දන්නනෝ මේ ඇති ඕගොල්ලන්ට ගොඩක් වැඩ තියෙනවනේ. මම මේ මේ තියෙන ඒවා මගේ වැඩ කරගෙන යනවා. මම මට මං හම්බ කරගෙන තියෙන දේවල් වලින් බුදුරජාන් වහන්සේ ප්‍රධාන මහා සංඝරත්නයේ දන් දෙනවා. ඒවා මට ඇති කියලා ඒ ඔක්කොම අර බාහිරායක දේවල් ප්‍රතික්ෂේප කළා. 500ක් කරත්ත වලින් ගෙනාපු ධනෙන් හත් දවසක්ම මහා දානයක් පිළිගන්නේ. අර වෙළඳාමට ගෙනාපු ධන ධාන්‍ය වලින් අර දානේ පූජා කළා. මේ පින්කම අවසානයේ බුදුරජාණන් වහන්සේට සවැත් නුවර වස්වසන්න වඩින්න ආරාධනා කළා. අනේ පිටිසතානෝ ආරාධනාවක් කරනවා අනේ ස්වාමීනි මගේ ප්‍රදේශයට ඇවිල්ලා වස්වසන්නේ කියලා ආරාධනා කළා. රජගහ නුවරක්, සවැත් නුවරක් අතර යොදුන යොදුන තැන්වල ලක්ෂයේ බැගින් මුදල් වේදම් කරලා විහාර 45ක් කරවමින් සවැත් නුවරට ගියේ අනේ පිටිසුතාම. මොනතරම් සතුටක්ද ඇති වෙලා තියෙන්නේ. අර කරත් වලින් ගෙනාපු ඔක්කොම දේවල් දන් දීලා ඒවෙන් උද පූජා පවත්වලා රජගහ නුවර ඉඳලා සවැත් නුවරට යනකම් යොදුනෙන් යොදුනට ලක්ෂයේ බැගි. ඒ කාලේ කහවණුනේ. ඒවා වියදම් කරලා විහාර 45ක් කරවල සවැත් නුවරට ගිහිල්ලා ජේතවන මහා විහාරයේ කරවලා බුදුරජාණන් වහන්සේ ප්‍රදාන මහා සංඝරත්නයට පූජා කරලා තියෙනවා පින්නතුනි. බුදුරජාණන් වහන්සේ සුදත්ත සිටුතුමාට දේශනා කරපු මේ සුදත්ත සූත්‍රයේදී පෙන්වලා දෙන්නේ යමෙක් මේ කාමයන්හි නොතර පැවරෙන්නේ නැද්ද? ඒ කියන්නේ කෙලෙස් ගිනි නැද්ද? ඔහු සිසිල් වෙනවා. උපාදි රහිත ඒ වගේම අල්ලා ගැනීමක් නැතිව අවසන් ගමන් යනවා ජීවිතයෙන් සමු ගන්නවා පිරිනිවන් පානවා ඒ ක්ෂීණාශ්‍රව බමුණු තෙමේ හැම කල්හිම ඒකාන්තේම සුවසේ වාසය කරන කාමයන්හි ඇලෙන්නේ නැති බව මේ ලෝභය මේ ද්වේෂයේ මෝහයේ වගේ දේවල් නිසා අපි ඇලිලා ඉන්නේ. අතහැර ගන්න බැරුව මහා දුකක් විඳින්මින් ක්‍රියා කරන. බුදුහාඳුර දේශනා කරන මේ ඇහැ කන නාසය දිව ශරීරේ පෙනවමින් රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ කියන මේ නෑ ඇලිලා ඉන්නකොට උගාක් දුක. ඒ වගේම යහපතේ යෙදෙන්නේ බැරි තත්ත්වයක් ඇති වෙනවා. ඒවැ යම්ස කෙනෙක් තැවරෙන්නේ නැද්ද? ඒ කෙලෙස් ගිනි නැද්ද? මේ ලෝභ ද්වේෂ මෝහ කියන ගිනි නැද්ද? අපි ඒ ගිනි පත්තු කරගෙන ජීවත් වෙන අය. ඒවෙන් තැවි තැවි ජීවත් වෙන අය. යම්සි කෙනෙකුට ඒවා නැද්ද? එයාගේ ජීවිතයේ සිසිල් ජීවිතයක් බොහෝම සැනසille සතුටින් වාසය කරන උපදින අල්ලාගත්ත දෙයක් නෑ. ඒ ගැන මෙනෙහි කර කර තරහෙන්, ලෝභකමින්, ආසාවෙන් ක්‍රියා කරන්නේ. අන්‍යා අභාවයටපත් වුනහම ඒ ඇත්තෝ හඳුන්වලා තියෙන ක්ෂීණාශ්‍රව කියලා. රහතන් වහන්සේ කියලා. ඒ අය හැම විටම සුවසේ වාසය කරන බොහොම සැනසෙල්ලටපත් වෙච්ච අය. සියලු තෘෂ්ණාවන් නැති කරලා ඒ හදවත ඇසුරු කරපු අය විඩාව දුරු කරලා හිතේ සංසිඳීමට පැමිණ උපසාන්ත වෙන. ඒ අය සුවසේ වාසය කරන මේ තෘෂ්ණාව නිසා පින්නතුනේ හදවත එකඟ කරගන්න අමාරුයි. හිතට තියෙන මහ දුක තමයි තෘෂ්ණාව ආසාව. එතකොට ඒවා නැති කරග ආසාව නැති කරගත්ත කෙනාට මාංශයක් නැහැ. මේ තණ්හාව තියෙනකන් හරි මාංශි. එකින් එකට එකින් එකට කල්පනා කරනවානේ. මේවා අල්ලගන්නේ, ලං කරගන්නේ, තියාගන්නේ කොහොමද කියලා. ඒවා නැති කරගත්තාම හරීම සැහැල්ලුයි, විඩාවක් නැහැ. ඒ සංසිඳීමට පැමිණිච්ච කෙනා උපකාන්තයි. ඉසි කලබලයක් නැතුව තමන්ගේ ජීවිතේ පවත්වාගෙන යන සුවසේ වාසය කරනවා. හොඳට යහපතේ දෙමින් තමන්ගේ ජීවිතේ පවත්වාගෙන යනවා. මෙතන උපදි කියලා පෙන්වලා දෙන්නේ සමේ සත්වයෙන් අපි සසරේ රඳවාගෙන තියෙන මේ කාමස්කන්ධ, ක්ලේශ කියන මේවා. මේ අපිට නොඑක ආකාරයේ මේ ඇති වෙලා තියෙන රාග, ద్వේෂ, මෝහ කියන සිතුවිලි. ඒ වගේම මා සඳහන් කරපු රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ කියන මේවා පිළිබඳව තියෙන හැඟීම් වෙන සසරේ රඳවා ගන්න දේවල්. ක්ලේශ සහ අபிසංස්කාර ධර්ම ඒව ගැන පැහැදිලි කරලා තියෙනවා මෙතන. නැවත ඉපදීමට හේතුව තෘෂ්ණාව ඇතිවීමට හේතු වන කාරණා මෙතෙන්දි පැහැදිලි කරලා දෙනවා. උපසාන්තව ක්‍රියා කරනවා කියන්නේ හික්මුණු, නිවුණු, සාන්ත ලක්ෂණ ඇති සංසුන් කියන අදහස. එවැනි අය තමයි අද අපේ සමාජයට අවශ්‍ය පින්නතුනි. හික්මුණු, නිවුණු, සාන්ත ලක්ෂණ, සංසුන් ගතිය සමාජයේ ඉතාම වැදගත්. මේ අනේ පිළිසිකානෝ බුදුහාමුදුරුවෝ ගැන ඇති කරගත් ප්‍රසාදයෙන් මහා සංසිඳුන කෙනෙක් හැටියට ක්‍රියා කළා. තමන්ගේ ජීවිතේ විතරක් නෙමේ බොහෝ දෙනෙකුට සැනසීමෙන් ක්‍රියා කරන්න කටයුතු කළා. ශීනාශ්‍රව බමුණුතෙම කියන්නේ රහතන් වහන්සේ. මෙතන පැහැදිලි කරන බුදුහාමුදුර ශීනාශ්‍රවයන් වහන්සේ කියලා පැහැදිලි කරන්නේ රහතන් වහන්සේ. ඒ ශීනාශ්‍රව නම් ක්ලේශ මේ සම්පූර්ණේ නැති කරබව. රාග ద్వේෂ මෝහේ නැති කලේ ශීලාශ්‍රවයන් වහන්සේලා. එතකොට කාම භව දික්ඛ අවිජ්ජා කියන ආශ්‍රවයන් ශේකලා වූ කෙලෙස් නැති කියන අදහස් තමයි ශීලාශ්‍රව කියලා කියන්නේ. අපි මහන්සි ගන්න ඕනේ මේ විදිහට ධර්ම ශ්‍රවණය කරලා මේ රාග ద్వේෂ මෝහ කියන කෙලෙස් දුරු කරගන්න. පරිත්‍යාගයේ දියුණු කරගන්න. සීලේ වර්ධනය කරගන්න. නුවණින් යුක්තව ක්‍රියා කරන්න. එහෙම ක්‍රියා කරපු අනේ පිළිසිතාණු මෙලව ජීවිතයක්, පරලෝ ජීවිතයක් සාර්ථක කරගත්තා. මේ දායක පින්නතුණු මේ තෘෂ්ණා නැති කරලා මේ හදවතේ තියෙන විඩාව මහන්සිය නැති කරගෙන සංසිඳීමටපත් වෙලා උපසාන්තව ජීවිතය ගත කරගන්න මහන්සි ගන්න ඕන ඒ සඳහා ඔබට මේ ධර්ම දේශනාවත් හේතු ආසනාම වේවා කියලා මම ආශිර්වාද කරන්නට කැමතියි ප්‍රාර්ථනා කිරීමා කට්ඨා චුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ලෝක සාසනං ආකාශට්ඨා චුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ලෝක සාසනං ආකාශට්ඨා චුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ලෝක සාසනං කනරාමර ලෝකස්වාමී වූ භාග්‍යවත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ විසින් දේශනා කොට වදාළ ශ්‍රී සද්ධර්මයේ දේශනා කරවා ගැනීමෙන් ශ්‍රවණය කිරීමෙන් දහම් පාඬු පූජා කිරීමෙන් අත්පත් කරගත්තා කුසල ධර්මයන්ගේ බලයෙන් හැම දිනාටම තුන් නිවන්සෝ පිණසම හේතු වේවා වාසනා වේවා සිතා ආදර සිතින් යුක්තව පින් අනුමෝදන් විය යුතුය සාදු සදෙන් සකවි සත්සකර සිත් සතන් නිවාසන සාලමින් එතුම්ම සතර මානුෂාසනාව පවත්වාපදාල පෙරියන්දර තුම්බෝවිල ශ්‍රී සතරමාරාම පුරාණ විහාරාධිපති කොණ්ඩ නවතුරුගුණේ සහ නවකෝරළේ ප්‍රධාන සංගනායක පන්නිපිටිය දරුවන් පාල විද්‍යාලයේ ජේෂ්ඨ ධර්මාචාර්ය පූජනීය අවසරයි තුම්බෝවිල ධම්මරතන පින්වත් නායක ස්වාමීන් වහන්සේට නිරොග් නිරෝගී චිරජීවන සම්පත් වීම සැලසේවායි අපේ ප්‍රාර්ථනා කරමු සාදු සාදු සාදු එතුම් වූ ප්‍රාර්ථනාවත් සමගින්